සම්මාසය අප කලින් සීයෙන් යොදවන ආස්වාදතාව කිරීම පිළිබඳ උගන්වන්නට කරුණු වලට අනුකූල වන ආකාරයෙන් මේ දක්වා බලන්නාදී මේ දෙන්නට ඇතුළු මේ අප භවනා කරන ආස්වාදතාව ගැනීම සඳහා නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව පිළිබඳව මේ නැත්නම් නිවන් අවබෝධ කිරීම සම්බන්ධයෙන් මේ ලෝකයේ සත්‍යයන් කොටස් හතරකට බෙදලා වෙන් කරලා පොත්පත් වල දක්වලා තිබෙනවා. උද්ගත සංස්කෘතය, විපටි සංස්කෘතය, නේය කුත්තය සහ පදපරම කුත්තය වශයෙන් දක්වනවා. උද්ගත සංස්කෘතය කියන්නේ වහා එකයින්ම නිවන් අවබෝධ කිරීමෙන් තරම් පාරමී ශක්තියක් ඇතිවෙනවා. ඒ දුරුසුළු මාන පරිච්ඡේදයක් තුළදී නිවන් අවබෝධ කරගන්න පුළුවන්. කලින් ආත්මවල ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම ඉතාම හොඳින් ප්‍රගුණ කරලා තියෙන අයයි ඒ උපකරණ ධර්මයේ පාරමී. විපරිණාම පොතේ කියන්නේ ඒ මනස නිවන් අවබෝධ කරගන්නට බෑ. නමුත් අවබෝධ පහක් සතරකට වෙන කාල සීමාවක් භාවනා කිරීම තුළින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් කියලා. ඒකට මේ කොච්චර කියන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් වෙන කාලයක් තිස්සේ උත්සාහ කරනවා. සමහර දේකට වැඩි කාලයක් උත්සාහ කරනවා අවබෝධ කරගන්න. අද පරම පුත්‍රය කියලා දෙනවා ඒ ඇත්තම දුකේ මම අවබෝධ කරගන්න බැහැ ඒ දෙය නිසා එතකොට ඒ උපකටන කොච්චරයන්ද නම් මහානම් අවබෝධ කරගන්න පුළුවන්. භාවනාකනේ ලෝකයේ අතර අදහසක් වෙන මේ ඉක්මන් ඉක්මන් ප්‍රතිඵල මාර්ග ගන්නට ලැබෙනවා. අපි සමත් පිටවල මාර්ගයක් හොයන දායක පිටවල අදම මන් දෙන්නේ එකම දෙවියෙන්නේ නැහැ පළපන්න මොන්නේ කියලා අපි හිතුවට. ඒ මල්කේ මල් වෙන්නේ විදිහේ ඒක මනසහ පිළිගැනීමට සුදුසු මට්ටමට වැඩි හැටියට පමණයි. ඒ වගේම අපි කොතෙක් උත්සාහ කළත් කොතෙක් උනන්දු වුණාද කොතෙක් අපේ අවශ්‍යතාවය තිබුණාද අපිට නිවන් අවබෝධ ගන්න නිවන් අවබෝධ කරගන්නට සුදුසු මට්ටමට සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය කියන අංග තුන ප්‍රගුණ කරලා නැත්නම් දිනු වෙලා ඇති අවස්ථාවලදී තමයි. එනිසා මේ අය එක ඉක්මනටම ආදානම මල්පල් ලැබේවා කියලා හිතලා භවනා කරනවා නම් ඊට පස්සේ ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කියන එක පසුතැවිලි වලට පස්සේ සමහර භවනා කරනවා. න්‍යාය ගන්න තමයි උත්පත්තිකන් පුද්ගලයෙන්ද විචිකන් පුද්ගලයෙන්ද කියන්නේ. මේකේ පුද්ගලයෙන්ද කියන එක දන්නේ නැහැ. ඒක නිසා බොහෝ කාලයක් සමහරවිට සමහර අය භවනා කරන සිදුවේ. ඒ අනිත් එක අතර අනිත් සමහර අය මේ පොඩි ආසාවවලට ඇවිල්ලා මෙතන පැය දෙකක් භවනා කරලා ඊළඟ සංස්කාරවලට යනවා පැය දෙකක් භවනා කරනවා. එහෙම කරනවා නම් නැත්නම් ඉක්මනට අනාගත කරන්න නම් වැඩි කාලයක් පමණක් කරන්න අපේ මේ අංග ධර්මයන් පූර්ණේ කරන්න සම්මා සති සම්මා සමාධිය සම්මා දිට්ඨිය මේවා අවබෝධ කරගන්න සම්මා සමාධිය අවශ්‍යයි ඒ සම්මා සමාධිය ඇතිවීමට සම්මා සතිය අවශ්‍යයි සම්මා සතිය ඇතිවීම ආකාරයෙන් අපි මේ අභ්‍යාස දෙක තුනක් මොන කරවලා තියෙනවා ඊට පස්සේ අපි සෝතතෝ වාසුතේ සතෝ පස්සෝ කියන කොටසේ කියන්නේ සිතෙන් දුකම ආස්පර්ශ කරන සිතෙන් දුකම සාක්ෂාත් කරන කොට මේ කොටස හරියට මේ අදහන කරලා තියෙනවා නම් සම්මා සමාධිය දිනු කර ගන්නට පස්සල. එම නිසා අප අප කල්පනා කරන්නේ මේ ආනාපාන සති භාවනාවේ ආනාපානස්නාවේ දැක්වෙන කොටස් හතරම සමත වශයෙන් ප්‍රතිම කරන ආකාරය කියන්නේ. කියන්නේ ආයාමස්නාව වඩන ආකාරය අවශ්‍යක වෙනවා. අපි මේ අද කතා කරන්නේ කියන්නේ අමතේ වශයෙන් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන ආකාරය. ආයාමස්නාවේ කොටස් හතර වැඩිදුර කරන ආකාරය. මෙය අද ප්‍රකාශ කරන දේශනේ බොහෝ පොත්පත්වල දැක්වෙන කරුණක්. මෙයට අසන්නට කියවන්නට ලැබෙන කරුණ. බොහෝ තැන්වල උගන්වනු ලැබෙන කරුණ. විශේෂ කොටයක් අද එතකොට අපි සීනිය මුදම ආසක් ප්‍රකාශ කරන්න කියන කියා මේ කියන එක ප්‍රකාශ කරනවා. ඒ ආසක් ප්‍රකාශ දෙක බලන්න ගණන් කිරීම කරන්න තියෙන නැත්නම් ඔය බුද්ධ වෙන පරිසම්ම වචනයක් යොදාගෙන ඒ භාවනාව කරන්න ඇති. එහෙම කරන විට සිත සැප භාවනාවක් කරන කාලයක් වත් පිට යන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් නම් ඒ ගණන් කිරීම හෝ නැත්නම් මේ බුද්ධ කියන වචනේ එකතු කර ගැනීම හෝ අපට අවශ්‍ය නැහැ. ඒ දෙක අතරම භාවනා කරන්න පුළුවන්. ඒ සිහිනුව භාවනා කරන මූලික අවස්ථාව. අද දීකන් මාස්වන්තෝ දීකන් අසුභාමේ පජානාදී ආදී වශයෙන් දක්වලා පරිදි අද අප විස්තර කරන්න කියන්නේ දීක වශයෙන් ආස්වාද ප්‍රසාර කරන විට දීර්ඝවත්යෙන් ආස්වාදක සක්කාස් කරනවායි දැනගෙන භාවනා කිරීමක්. දෙවෙනිට කිසි ආස්වාද ප්‍රාසාද කිසි ආස්වාද ප්‍රාසාද අධ්‍යයන දැනගෙන භාවනා කිරීම. තුන සම්පකාර පස්සන්නේ යටි සාමෙත්‍රික දෙයක්. ඒ මොන ආස්වාද ප්‍රාසාද කයෙන් දැනගෙන භාවනාවේ යෙදීම අතර සත්සම්බරම් කාල සංස්කාරණ ප්‍රතිස්ථානයේ සික්ඛති සත්සම්බරම් කාල සංස්කාරණ ප්‍රතිස්ථානයේ සික්ඛති කොටස ආය සංස්කාර ආකාර සංස්කාර සංස්කාර සංසිඳුණු සංසිඳුණු භාවය මේක කරන්නේ කොහොමද ආලමයෙන් භාවනාවේ පෝරකොට කරලා ඒක පොත්වල අර සීල ටිකක් දිනු කර ගැනීම සඳහා තමා වාඩියේ සිටින සමාගයේ ඇඟදෙස සිටින බලන බලලා කලින් කළා ඒ සිට දෙපළ දක්වා එක පැත්තකින් හිත ගේනවා ඊට පස්සේ අනුකම්පාවෙන් මේක කියනවා ආ ඒක මේ කරලා තියෙනවා එහෙම කරගෙන ඉන්නේ සමහර වෙලේ හත් දෙනෙක් හෝ හය දෙනෙක් මට කියනවා. ඔය අංගම නොකෙන්නේ කියලා. ඒ ඇයට මේ භාවනාව කරන්නට වන්නේ ආස්වාස්වාස්වාස්සේ මුල මැද අග බලමින් භවනා කරන අවස්ථාවලට ගන්න තැන තියෙනවා. මුලින් ඉඳලම මේ කරන්නට අවශ්‍ය නැහැ. අනිත් මුලින් ඉඳලම කරන්නට ඕනේ. එතකොට අනාගතයේ මේ සමාධිය කරගන්නේ ප්‍රතිස් බලලා වගේ මනසකින් සිතන දේක තරමද්දෝෂිත එකම වුණාට පස්සේ ආස්වාද ප්‍රසආසයෙන් තියෙන කරන සතියේ සතෝ අසුරුති සතෝ පස්සන සීලෙන් ප්‍රථම ආස්වාද ප්‍රසආස කරන විනාඩි 5ක් පමණ කාලයක් කරේ අනුමානයෙන් විනාඩි 5ක් ගණන් කරන මොහොතකින් වශයෙන් පාස් ඊට පස්සේ ඒ ගණන්කේම අවශ්‍ය නැහැ බුද්ධ වෙන වචන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ඒක අතහැරලා ආස්වාද ප්‍රසආස දෙස බලමු සිතෙන් බලන්න ආස්වාද කරන ආස්වාදය කරන ආස්වාදය කරන ආස්වාදය කරන මෙහිදී අපට ආස්වාද ප්‍රසන්න වටින තැනක් තියෙනවා ඒ කියන්නේ අපි හුස්ම ගන්න විට හුස්ම පිට කරන විට මේ හුස්ම ගොඩ නාස්කෝරේ කවර තැනක වදිනවා නැත්නම් නාස්කෝර සම්පූර්ණ පරිණාමය මේක එක සමහරුන්ට ප්‍රකටව තේරෙනවා සමහරුන්ට තරම් ප්‍රකටව තේරෙන්නේ නැහැ ඒ සමන්තේ ආස්වාද ප්‍රසාර වටිනාකම ප්‍රකටව තේරෙන්නේ නැත්නම් දීර්ඝ වශයෙන් ඕනකමින් ආස්වාද ප්‍රසාර කරලා බලන්න ඒ බලන විට එක්තැනක නාස්කාගේ නාමයේ කුරේ ඇතුළ කොතන කවර තැනකෝ ඒ ආස්වාද ප්‍රසාර වටිනා එක්තැනක ප්‍රශ්නයට වාගේ වෙනවා තේරෙනවා ඒ වදින තැන හොයා ගන්න එන්නේ එක කරුණක් අත තබා ගන්නවා මේ අපේ ආස්වාස්පල් පාස ගමන් කරන්නේ එක් අවස්ථාවකදී වම් ස්ථාපිතයෙන් ගමන් කරන තවත් අවස්ථාවකදී තවත් පාරකට ගානකට පස්සේ දක්වනවා ඉතින් ගමන් කරනවා ඊට පස්සේ ආශ්‍රය කොටේ කරනවා ඒ හැම වෙලාවෙම එකම නාස්තිකකම නාස්තෝරේන්නේ ආස්වාස්වාස්වාස් ගමන් කරන්නේ. හැම වෙලාවෙම ආස්වාස්වාස් දෙකම ගමන් කරන්නේ. ඒ නිසා අපි ආස්වාස්වාස්වාස් වදින තැන කොහෙකොට අර ගමන් ආස්වාස්වාස්වාස් ගමන් කරන නාස්තෝරේට සමානව යොමු කරන්නේ. භාවනා කරන එක විශේෂයෙන්ම මතක තබා ගන්න ආස්වාද ප්‍රසආසයේ ඉන්නේ පිටුව ගන්නා විට ඒ ඒ මුස්මත් ඒකෙන් ඉතකන නාස්තුවල දෙකයි අවසන් දුන්නා. මේක කියන්නේ අපි පොරු කියලා කියනවා පොරෝකාරකෝ පොරු දෙනවා බහනා ගන්න පොරු නාම ඒක නාස්තුවලයකට පමණ කවදාද. අපි දුන්න උදාහරණයක් දක්වන්න නාස්තුවේ ඒක තරකන ඉවත් කරලා බහනා කරනවා. දැන් ඒකකට අසන් පස්සට ගමන් කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාව කරන්නේ දක්මනාව. දක්මනාව කොහෙද අවසන් වෙන්නේ. ඉතින් විශේෂම කරන්නේ මේ මොකද ප්‍රකට අරමුණ ප්‍රකට නැති ප්‍රකට වෙන්නේ නැහැ ඒක ලක්ෂණය. ඒක බොහෝ විට එකතු වෙලා සමාහිත පස්යෙන් පවත්වාගෙන යන්නට පුළුවන් වන්නේ ආස්වාද ප්‍රසන්න ආස්වාද දෙකෙන් ගමන් කරනවා. ඔය හින්දු භාවනා ක්‍රමයක් තියෙනවා සූරයෝ කියලා. ඒක හොඳට විස්තර කරලා අපි ඒක විස්තර කරන්නේ නෑ. අපි මුතුමාමුගේ විස්තර කළ ආකාරයට ආයන පස්මායි කළා විස්තර කරන්න ගන්නවා. එතකොට මේ ආසස්සස්සත් වටින දැන තෝරනවා. තෝරාගෙන අන්න එතන හිත තියෙනවා. ආස්වාද කරන විට ආස්වාද කියලා හිතනවා ප්‍රාසාද කරන කියන ප්‍රාසාද කියලා හිතනවා. සුඛ වේලාවක් යනකොට සිත පිට යන්නේ නැතිවම පසුව. සම්මානීය පුළුවන් වන්නට ඕනේ ආස්වාද සංස්කාරයේ මුල මැද අග කියන කොටස් වෙන දැක්වෙන. මෙතන ඉඳලා සියලුම කොටස් තමයි නොපෙනී යන කර්මකට පිට දියුණු වූ පයක් කරන්න කරන්න ඕනේ ඒකට කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සම්බන්ධය ගැන කියයි. ආස්වාද පස්තාවසේ දෙකට අවධානය යොමු කරමු. ආස්වාදයේ මුල මැද අග බලමු. ඒ ඥාන භාවනා කොට දීප කරන්න ඕනේ. එතකොට මේ ආස්වාදයේ මුල මැද අග කියන්නේ අර මැදින් සිට තේරුවාට පසුව ඉස්සෙල්ලාම ආස්වාද පස්තාවසේ තන බදිනවා. ඒ අවස්ථාව මුල් අවස්ථාව. දැකලා සාමාන්‍ය කියලා යන්නේ මුල් පොතක් තමයි ඕකාරා එතකොට ඊට පස්සේ එන්නේ මනාව ඊළඟ දාස්තාවේ අවසන් වෙනකන් වදින අර ඒ කොටස ආදාරවස්ථාන පාස්තාවය තමයි මුස්ම පිටකරන විට අර වදින තැන ඉස්සරහම මුස්ම පිටකරනකොට වදින තැන මුල් අවස්ථාව සාර්ථකයි ඊට පස්සේ මනාව අවස්ථාව අවසන් වෙනකන් ආදාරවස්ථාන මේක තමයි පස්පකාර පරිසංවේදී අර්ථසාමයේ සිට සම්පකාර පරිසංවේදී පස්පකාරයේ කියන්නේ. මා මේ කියන්නේ සම්පකාර වශයෙන් පොත්පත් වල දැක්කේ හැමතැනම කියන සමත වශයෙන් ප්‍රබලක දැක්ක ක්‍රමයක් නා. විදර්ශනාවෙන් භාවනා කරගෙන ඉන්නේ ඒක පස්පකාරයි කියන්නේ අපගේ සමාධිය දියුණු කරගatiya ඒ නිසා මේ දේශනාව අද ඉදිරිපත් කරනවා. සමාධිය දියුණු වුණාට පස්සේ මේ එක එක කොටසක් පිළිබඳව විදර්ශනාවට කවරෙන් මේ භාවනා නතර ආකාරය විස්තර කරනවා. දැන් අද කරන ලබන භාවනාවේ ඊළඟ දවස් දක්වා මේ ඇයට නිවන් ලබන්නට පුළුවන්. සම්මානීය නිවන් කරගන්න පුළුවන්. සම්මතයක් වශයෙන් කරන කරන්නේ. එතකොට ඒවා විදර්ශනාවට වශයෙන් බලන්නේ.

විදර්ශනා ඇතිව බලන්නට දකින්න අද සම්පකාරය කියන්නේ අද දේශනාවට අනුකූලව සම්පකාරය කියන්නේ ආස්වාද ප්‍රාස්වාද දෙකේ මුළු ප්‍රමාණය. ඒ කියන්නේ ආස්වාදයේ මුල, මැද, අග. ආස්වාදයේ මුල, මැද, අග කියන ඔක්කොම දකිනවා නම් අපි මුළු ආස්වාදයේම මුළු ප්‍රාස්වාදයේම දැක්වා කියලා. එහෙම මේක තුන්වෙනි වශයෙන් උගන්වන මේ මේ කායනපස්නායි තුන්වෙනි කියන එක කොහොමද මේ අර අසංස වදින තැන කියලා හෝ කලස්ථාස වදින තැන කියලා සබා ගන්න. මුලමඳ අර බලමින් ආස්වාද පාරකාරයෙන් අවධානය යොමු කරමින් භාවනා කරන විට පහසු වෙනවා. මේක දීර්ඝ ආකාරයක් මේක පිටි ආකාරයක් කියලා දැනගන්න. ඒක නැත්නම් මුලදීමයි දීර්ඝාස්වාද දීර්ඝාස්වාදයේ ආකාරයෙන් දැනගෙන භාවනා කරන බව බුදුරජාණන් වහන්සේගේ සෝත්‍රෝල් දක්වා තිබේ. ඒ දේශනාව දක්වා තිබේ. අපේ මොළේ නැන්නේ කම්මපායයේ ඒක පහත් කරගෙන තමයි. ඒක නිසා දැන් වහනාන් වෙනද වාගෙන වාඩිලා ඉන්න ආස්වාද පාස්වාසේ වදින තැන සුඛ පිටව ගන්න. ඒක කරගෙන ඊට පස්ව ඒ ආස්වාදයේ හෝ කාස්වාදයේ මුල නැද අද බලමින් අභාවනාවේ මෙතන. ඒ කියන්නේ අදහස් කරන දෙයක් මේ ආස්වාදයේ වෙනේට මුලය මේක නැදේ මේ පරිේෂණ පිට ඉස්සරහ නැදේ. එන්න ඉතින් ඉස්සරහින් නැත අවස්ථකමක් නැහැ. ඒ සමන්ත තේරෙනවා නම් ඒ ප්‍රමාණ මේ ආස්වාදයේ මුල මේ මැද මේ අග කියලා එහෙම තේරුම් ගන්න පමණක් ප්‍රමාණවත් සිතන්නතාවක් කියන්නේ වෙන හිතනවා නම් සිතුවට කමක් නැහැ නමුත් සමාධිය ටික ප්‍රමාණයයි ඒක දැන් එහෙම මුලමදාක බලමින් භාවනා කරන විට අපිට සමහර අවස්ථාවලදී තේරෙනවා මේ ආස්වාද දීක එකක් කියන්නේ ආස්වාද පැති එකක් කියන්නේ ආස්වාද දීක එකක් කියන්නේ නැත්නම් මේ ගණනාවස්සන්තෝ ඒ ගණනාස්පාන උපදානාවේ ඒ ගණනාවස්සන්තෝ ඒ ගණනාස්පාන උපදාන මෙන්නේ මේ අයිස්තන්ෙන් මුපා හැම වෙලාවෙම දීර්ඝ වශයෙන් ආස්වාද කාර්යවල දීර්ඝ වශයෙන් කාර්යවල දෙකක් නේද වෙනවා ඒක එහෙම නෙමෙයි ඒක වශයෙන් ආස්ථාවක් කරාස්වාස්ව ඒක වශයෙන් සාස්වාස්ව දෙවියනා කියන්නත් එපා. බොහෝ විට ඒක වශයෙන් ආස්වාස් කරාට පසු දීර්ඝ වශයෙන් ආස්වාස්සේ සුඛ සුඛ දෙවියනා ඒකේ සාමකලනයක් ඒ කියන්නේ එකතුවීමක් තමයි බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ නැත්නම් දීපවලින් ආසාදගත් පමණින්ම ගබ්නිසාන දීපවලින් කාර්යයක් සිදුවේ කියලා හිතන්න එපා ඒක දේශපතියේ මොකද නැත්නම් අපි හිත නිකන් හිතේ ලැබුවක් ඇති වෙනවා මම දීපවලින් ආසාදගත් දැන් දීපවලින් පාරපත් වෙනවා කියලා සාසාවේ ඉන්නකම් ඉස්සර දීර්ඝ පාරේක නිගමනයකට බැහැ. ඒක වැරදි. ඒකෝට ඒක නියම සත්‍යෙ නෙමෙයි ලක්ෂණ. අර ආස්වාද පස්කාර වදින යන නාස්කෝරේ අවධානය යොමු කරලා වචන තන සිට ධ්‍යාන මුලමඳ ප්‍රභාව ධන දක්මින් භාවනාවේ නියලයට සම්හර විට ඔන්න දීර්ඝ ආස්වාදයක් ලැබෙනකොට මේක දීර්ඝ ආස්වාදයක් කියලා කියනවා. ඒක ගැන සමහරට තේරුම් ගන්න ප්‍රාසාවාදයේ තිබෙන සංදේශවලින් වෙනවා මේක පිට හෝ පිටි ප්‍රාසාවාදයක් කියන ඒක ආස්වාදයක් වෙනකොට ඒකත් පිටියක් කියලා තේරුම් ගන්නවා ඒක ආස්වාදයක් යන එක මේක පිටියක් ආස්වාදයක් කියලා තේරුම් ගන්නවා එහෙම කරන්නේ මෙන්න අනිත්‍ය නිසා මේ අපේ සත්‍යය තව තවත් දියුණු කරනවා නිකම්ම ආස්වාද ප්‍රසආස දෙක බල බලා ඉන්නකොට වැඩි සතිය දිනනවා ඒ මුල මැද අත බලන ඒක ඒ සඳහායි විදිහට අවධානය දෙන්න ඒක නිසා සතිය පවතින වෙනවා පරිණත බලනවා මේ දීර්ඝ ආස්වාද කෙටි ආස්වාද දීර්ඝ ආස්වාද දීර්ඝ ආස්වාද සමන්ත අවබෝධයෙන් භාවනා කරගෙන තවත් සතිය දිනනවා ඒ සතිය නිමහල් වෙනවා සමාධිය දිනු කර ගන්නට මෙහෙම කරන විට අන්න ආස්පස් පස්සත් සංසිදේ පස්සම්බයන් කාය සංඛාර මාතෘකාමයේ සික්කුටි පස්සම්බයන් කාය සංඛාර පස්සම්බයන් සික්කුටි මේ මාත්‍රාකාරක සංසිදෙන සංසිදෙන භවනා කරමින් ඉක්මනා කියන එකයි ඒක පස්සට අපි විස්තර කරන්නේ අද මේ සමත වශයෙන් කරන විට මේ ආස්වාද ප්‍රසආස මේ විදිහට සියුම් වෙදී සියුම් වෙදී යනකොට සමහර කෙනෙකුට සමහර අවස්ථාවලදී නොතේරුම් යන්නට පුළුවන්. මේ ආස්වාද ප්‍රසආස නොතේරුම් යනයි කියන්නේ අපි දුක්ම ගන්න දුක්ම අපිට මේ ඔක්සිජන් කියන වායුව නැතුව ජීවත් වෙන්නට බැහැ විනාඩියක් දෙකක් විතර ජීවත් වෙන්නට බැහැ නැතිව ඒ වගේ නැත්නම් අපි භාවනා කරත් නොකලත් භාවනායේ කොච්චර දිනුවක් ඉන්නේ සමාධියක් තිබුණත් නැතිුණා ආස්වාස්වාස්වාස්ව ආයෝ සමගින්නේ ඇතුළට ඇතුළතින්ම පිටින්ම දිනුවන්ට ඕන ඉතින් අපේ අර භාවනා කරගෙන ආස්වාස්වාස්වාස්ව ජීවුම්ගෙදී ජීවුම්ගෙදී කොත් නොදේීමෙන් නැත්නම් ආස්වාස්වාස්වාස්ව නැතුවා කියන්නේ ඒ වායුව ඇතුළෙන් නැතිවෙන නිසා පිටෙන් නැතුව තියෙන ස්ථානයේ වායුව ඇතුළේ යන අපිට නමුත් ඒ ඇතුළේ පිටවෙන සියුම් වායුව දැකීමට තරම් අපේ සිත සියුම් ඒක ඒ නිසා ඒ සියුම් භාවය සිතේ සියුම් භාවය ඇති කරගන්න. ඒ ආස්වාද ප්‍රසන්න දෙකක්. මේ සඳහා කරන්නට තියෙන්නේ ආස්වාස්පස්ස සම්පූර්ණයෙන්ම ලැබේ කියන්නේ පස්වද. ඒ වටින තැන සිට තියෙනවා. ඒ දෙකම සිට පාන ඒ දෙකම සිටින් බලන්න තියෙනවා. ආස්වාස්පස්ස වටින තැන. අන්න ඒක බලන්න තියෙනවා. නැවත ආස්වාස්පස්ස ඒක. නැවතත් අරගෙන මුල හදාග මේක කියාගෙන ඉවත්තේ ඒ හුස්ම ගැනීම පිට කිරීමද සාධාරණ කරනවා. එහෙම කරන එක උනත් නැවතත් නැති යන. ඉස්පස්සේ නැති යන්නත් කලින් තියෙනවා. අර ආස්වාද ප්‍රසන්න වදින දැනෙක තියාගෙන නැවතත් බලන්න නැවතත් ආස්වාද ප්‍රසන්න පටන් ගන්නවා වගේ මේ සමන්ත දෙකේ පටන් ගන්නවා. ඒක ඒ තේරෙන්නේ නැත්නම් පස්සපස්සපස්පස් කියලා නේද? මෙහෙම දෙකෙන් දෙකට දෙකෙන් දෙකට කරගෙන යනවා. වකට තේරෙනවා ඊට පස්සේ නොතේරෙනවා. ආයෙත් තේරෙනවා නැවත නොතේරෙනවා. මේ ආකාරයෙන් සමහරවිට විස්පස්තර 50 සමාධියට බැරි ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක් තිබවා ගන්න පුළුවන්. එහෙම තිබුණා නම් සමහර කෙනෙකුට සමහර අවස්ථාවලදී නිමිති පහළ වෙනවා. නිමිති පහළ වෙනවා කියන්නේ ඒ භාවනා කරන විට සිතට දැනෙන යම් යම් දුක්කම දුක්කම ඒ කියන්නේ බොහෝ ආස්වාද ප්‍රසාදයේ හැමෙතම දෝෂයකට මේක බහැරට පස්සේ ආලෝක ධාරාවක් තියෙනවා මේ ධර්මතෝචියක් කරනකොට පස්සේ ආලෝකයේ වදින තැනට ආලෝක ධාරාව තමයි ඒ වගේ ආස්වාද ප්‍රසාද ගමන් කරන ආකාරය තමයි ඒ එක ප්‍රකට වෙනවා. ඒ කියන්නේ කුස්ම කියන්නේ කුස්මයි තරම් ප්‍රකට වෙනවා. නැත්නම් සමහරවිට ඔය නිල් පාට, රතු පාට, සහ පාට වෙන පාට වර්ගයක් දිස්සන්න පටන් ගන්නවා. සමහරවිට බලාපොරොත්තු පාලනානි දේවල් තියෙනවා. බොහෝ දෙනෙකුට තේරෙනවා මේ නිකන් සිත්තික් යනවා. ගැරවල දේශන එකක් දානකොට එකපාරට සිත්තික් යන අවස්ථාවක් තියෙනවා මේ සම්මිතිය. ඒ ඒ දේශනේ ඕපන් කරන්නේ නැත්නම් අන්න ඒවා සිත්චනවා වගේ නැත්නම් සමහරවිට ඔය කීප පුරුවා සාකච්ඡා ඒවා විවිධ දර්ශන ඒ අදහස් කරන දේවල් මට මේ දර්ශන දෙන්නට ඕනේ ඒක අත්‍යවශ්‍යම් කියන්නේ සමහරවිට පමණයි ඒකේ හැම දිනකටම දෙන්නේ නැහැ ඒ නොකෙන්නේ ඒක අවශ්‍යයක් තියෙනවා ඒවත් උත්තර කියන අවශ්‍ය වන්නේ ඒකෝට එහෙම නිමිති වෙන විට ඒ දෙස අවධානය යොමු කරන්න එපා ඒකයි ප්‍රධාන මාතෘකාව එහෙම නිමිත්තක් වෙනවා නම් ඒ මොකකටද බලාපොරොත්තුක් වශයෙන් හෝ ඉන්දියක් වශයෙන් හෝ දෙස්සක් වශයෙන් හෝ කවදයක් වෙනවා නම් ඒ දෙස අවධානය යොමු කරන්න එපා ආස්වාද කල්පාතයේ දෙතන අවධානය යොමු කරගෙන භාවනා කරනවා ඒකත් නෙමෙයි. වෙනකට සමානයි. මේක ඒකක් දෙන්නේ ආස්වාස්වාස් පස්සේ හිත සමාගෙන ඒ අවල ඒකෙන් අවධානය යොමු කරන තරකට පහනා කරන්නයි. එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී ඒ කෙලින් ඇලෙන ඒ පස්සම සෙතෝවන්න දෙකෝ භාවනාව කියනවා. හිත දියුණු කරන්න බැරි වෙනවා. අනිත් එක ඒක හොඳයි හොඳයි වගේ. ඒ කියන්නේ ඒක බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි සාමාන්‍ය අද ජීවිතේ සමාජයේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකම එකක් නෙවෙයි. ඒක පස්සේ නැතුව කරගන්න. මොකද ආමස්සන්දේ ආදී නිරකරණ ධර්මයන්. ඒකේ ධර්මයන් පාරෝපාරික වශයෙන් සංසිද්ධියේ යටපත්ී අවස්ථාව තමයි ඔකේ. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා දෙකෙන් කිසිම දෙයක් නැති වෙනවා. චිත්ත සමාධිමත් භාවයෙන් සම්මතවට පස්සනා පස්සවයි ඉන්නේ. ඒ ඒක ඒ කාමච්ඡන්දාදී නිවර්තනය යටපත් වීම ලැබෙන නිසා අපගේ චිත්ත තුළ නිවර්තන ඇති වෙන විට ඒක නැතිලා. ඒ නිසා අපි ඒවා ලබා ඒ කියන්නේ සතුට වෙනවා නම් ඒ කියන්නේ ඇලෙනවා නම් ඒවා ලබා ගන්න ඕනේ කියන බලාපොරොත්තු ප්‍රයත්න දෙනවා නම් එවැනි කෙනෙකුට නැවත ඒවා දකින්නට ලැබෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳව සතුටක් ඇති කරගන්න අවශ්‍යයි. ඇලීමක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒවා දෙන්නේ යුතුයි කියලා හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. එනනම් වලින් ඉතාවයි අපි එක පැත්තේ එකක් තියෙන ආස්වාදපත් වේදනාව ගන්න වෙන කරනවා කියන්නේ. මේක මොහොත සමස්තයක් බනනා කරන විට ඒ ආස්වාද ප්‍රසාර හොඳටම සංසිඳිලා ඒ නිමිති වලට වඩා ප්‍රබල වූ ප්‍රභාව ස්වරූපයක් තියෙනවා. ඒකත් හැමදෙනාටම නේද? ඒ මුලදී කියන්නේ වගේ කියන්නේ උත්සාහයෙන් කියන පොත්පත්වල දක්වා තියෙන වචන. පසුව පහළ වෙන නිදිවල කියන්නේ පටිභාවන පොත්පත්වල කියන. එතකොට මේ පටිභාවන නිදිවලේ බොහෝ විට දෙකන්නේ එක්ක ආලෝකයක් නැත්නම් පාඩවත්. කවුමට වාගේ නාලෙ දෙන්නේ ඒක නිකම් හඳවා කවුමට ප්‍රබහස්තරව දීප්තිමත් කරගන්න. දීප්තික. අන්න ඉමේ නිමිත්ත පහළ වුණාට පසු ආස්තර ප්‍රස්තාරයට අවධානය යොමු කරන්න ඕනේ. මුලදී කියන්නේ මුලදී එනනවේ තමයි යනවා ඒ නිදර්ශන යනවා ඒවත් අපිට ඒවට අවධානය යොමු කර ආස්තර ප්‍රස්තාරයට අවධානය යොමු කරපහන්න. මේ දෙවන වගේ කියන්නේ අර දෙවනුවට පහළ වෙන නිමිත්තේම වෙනවා. ආස්කාර පරිකාර දෙකකින් අයින් කරන්නේ ගැන අවධානය යොමු කරන්න එපා නිමිත්තේ සිට සමන්න. ඒ ගැන නිමිත්ත පහළුණාන් පසු ඒක වශයෙන් භාවයට පත් කරගෙන ධ්‍යානවල සිටපත් කරගන්න ආකාරය ඊළඟ දේශනාවේදී අපි ඉපත් කරනවා. මොකද ඒවා මේ කිසි දෙයක් කියන්නේ වැඩක් නැහැ. හැබැයි ඒක මම බලන්න. ඒක නිසා අද ඊළඟ පාඩම කොටස් ටික මේ ආයතනකම කරන සාකච්ඡාවක්. එහෙම ප්‍රගුණ කරන විට මේ ආයතන යම් කිසි අපහසුතාවයක් ගන්න නැත්නම් වෙනත් මේ අත්දැකීමක් ගන්න ලැබෙනවා නම් අම්මේලා සපා ගැනීම සම්පූර්ණයි. හැම කෙනෙක්ම ආනාපාන සතිපරණාවේ නියැලෙන්නට ඕනේ කියලා අපි කියන්නේ. කැමැති කෙනෙකුට හැකියාවට පමණයි මේක කරන්න කියන්නේ. වෙනත් භාවනා කරන ඕන තරම් දේවල්. පෞද්ගලිකව හමුවෙලා සමානදී ආනාපාන සති භාවනා කරන්න නැතිනම් සුදුසු උපදේශයක් ලබා ගන්නට පුළුවන්. එතකොට මේ දක්වා කියපේ කෙටි සාරාංශයයි. පොර පොතේ කරලා අන්දමත් කියන සිදුවීමේ සිහියෙන් මොකක්ද අර්ථකථන කරන්නේ. කනන්තගමනෝ බුද්ධෝ කියන වචනේ දාලා විනාඩි 5ක් 10ක් 15ක් යන කාලයක් ඒවා කියලා ප්‍රගුණ කරන්න ඕනේ කොච්චර දිනු කෙනෙක්වා. ඒකට පහක්. ඊට පස්සේ අස්සස් පාස්සට වඩින තැනක් තෝරා ගන්න. ප්‍රයත්න. සමන්ත තේරෙන්නේ. මේ වඩින තැන පිට තබන්නේ ආස්වාදයේ මුල මැද අග ප්‍රාස්වාදයේ මුල මැද අග දකින්න බලන්න ඊට පස්සේ ආස්වාද ප්‍රාස්වාද දීර්ඝ වේවයි දීර්ඝ වේවයි කියලා සමාන අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය දෙකේ තියෙන භාවනා කරන දැන් අද වෙලා නොතේ යන කාර්යයට පත් වෙනවා. නොතේ යන කාර්යයට පත් වෙන සිනමන ආකාර ප්‍රසන්න වදින තැනකට පිළිගවා නැවතත් ආකාර ප්‍රසන්න දෙන්න. ඒකේ මාර්ගාන් යොමු කරලා භාවනා රෙන්නේ. නැවතත් ආකාර ප්‍රසන්න සංකේතන නැවතත් අර වචන ගැන සිත පවා ගන්න. ඒ විදිහට දෙන්නේ ඉඳගන්නකොට යම් ආකාරයකින් මේක පහළට එන එකේ අවධානය මොමුත් නොකොට. ඒ පස්සේ දෙන්නේ ඉතිසි ආස්වාද ප්‍රසාරයෙන් ප්‍රතිපීඩන භාවනා කිරීමයි දැන් ඒක ප්‍රමාණවත් අපේ විදර්ශනා භාවනා කොට ගන්න විට ධර්මය යන්නට පටන් ගන්නවා. මේ සමත වශයෙන් භාවනා කරන ආකාරයේ ආනාපාන සතිය සම්ප්‍රදායික වශයෙන් පොත්පත්වල මේ කියන දක්වා දෙනවා හැමදැනම උගන්වන මේ කාමෘතියක් එන්නේ. හොඳයි එහෙනම් දැන් අපි කවුරු කෝල් කොට සිදු කරලා භාවනා කරගෙන ඉස්සරහට. දැන් මම කල්පනා කරගන්න දීවමාන බුදුරජාණන් වහන්සේ සමන්තයේදී කියනවා මහා පඤ්ඤා සමාපත්තිය නැගී සිටියාමෝ වැඩ සිටිනවා ඒ ජීවමාන උත්තරීකානන් මහත්තේ අප කෙරේ කරුණාවෙන් දැනට වැඩලා අපට අතීත දෙමින් අපගේ නිවන් මඟ පාදා දෙමින් වැඩ සිටින්නේ ඒ ජීවමාන උත්තරීකානන් මහත්තේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියලා නමස්කාර ඒ ප්‍රදාන මාතේ දැන් තමයි ජීවිතය වෙන මලක් පහනක් පූජා කරනවා පූජා කරනවා මාගේ ජීවිතයේ සම්මා සම්බුද්ධානන් වහන්සේ හද පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් මේ ජීවිත පූජාවේ කුසලපස්සේ බලයෙන් මාගේ භාවනාවට යම් පරිබෝධ ධර්මයක් තියෙනවා මේ සියලුම පරිබෝධ ධර්ම දුරියද භාවනාවේ සාර්ථක ප්‍රතිඵල අරගෙනීමද මට වාසනාවක් ලැබුණා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් බුදුගුණ අපේ ජීවිතයට මෛත්‍රිය කරගෙන සංකාරක සම්බන්ධ සිදු කරගෙන Thank you.

ඉන්ද්‍රිය මලමිනේ සමා ඉන්ද්‍රියෙන් දැන් ඇතයි කියලා සිහිපත් කරනවා. මලමිනේ සමා ඉන්ද්‍රියෙන් අනිත්‍යවත සංඛාරා පාරුවය ධම්මං උපපඤ්ඤානි වුද්ධං දේ සංඝෝ සම්මා ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතය අනිත්‍යයි අනිත්‍යයි මරණය ඥානි යතයි මරණය නියන්තයි නාමයේ මොනදී විදය වස්තුවින් මතකන මරණය කරා දන්නවන්නේ මතින් අප මරණයට සම්බන්ධ වන්නේ සතියෙන් සතියෙන් දවසින් දවසම කයින් කයින් සිනාදීන් සිනාදීන් සම්පරේන සම්පරේන සනයම් සනයම් පාසාන මාගේ කුලයේ මරණය සුඛාන වන්දනමේ ජීවිතය අනිත්‍යයි මරණයයි ජීවිතය අනිත්‍යයි මරණයයි ජීවිතය අනිත්‍යයි මරණයයි දැන් මම කියනවා අද මුල් දවසේ මේ භාවනා කරන කාල පරිච්ඡේදයේදී මොනම හේතුවකවත් මා කර්මසිතක් ඇති කරගන්නේ නැහැ කියලා අවරේ කවරාකාරයෙන් නැතිනම් කතා කරලා මා කර්මසිතක් ඇති කරගන්නේ නැහැ කතාසිතක් නැමෙතන තරහසිතක් නැමෙන්නේ නැහැ කියලා ඒක. එනවා තමයි කාණන් කරන්නේ. දැන් මම සබහාන වෙමි සුවපත්නි අනතරාන වෙමි සුවපත්නි අනතරාන වෙමි සුවපත්නි මම නිරෝධී සම්මා සුවපත්නි

පාදනං වේදනං